කලි කර්මී ස්වාමීන් වහන්සේ සඳහා කලින් අත්‍යවශ්‍යද සාස්ත්‍රීය පසංචාරාත්මක කලපින්වලට ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙමි. කිසිත තත්ත්ව සමාගත කිරීමේ සත්‍යාරය ආරම්භ කරමු. කලකම ඉලා සිමුලිකිත තත්ත්ව සමාගත කිරීම මාර්ගයෙන් සත්‍යාරය ආරම්භ කරමු. අද ප්‍රශ්න හතරයි තිබිලා තියෙන්නේ. ඉතින් ප්‍රශ්නය සතිය අවශ්‍යතිය සහ භාවනාව අතර වෙනස සහ භාවිතය භාවනාවට සම්බන්ධ කරන අන්දම පහදා දෙන්නේ ගෞරවයෙන් ඉල්ලා සතිය අනුස්සතිය සහ භාවනාව අතර වෙනස සහ භාවිතය භාවනාවට සම්බන්ධ කරන අන්දම පහදා දෙන්නේ සංග වෙන්නේ නැහැ. සතිය කියලා කියන්නේ ඇත්තටම මේ ඒ මොහොතේ එළඹ සිටීම. ඒකට ජනපේ දේශනා කරලා තියෙනවා චිරකතම් විචිත භාසිතම්පි සරිතං අනුසරිතා කියලා සතිය සහ අනුසරිතය සම්මතතාවයේ යම් විදංගක අපි යම මුල්පතිම කරානම් සතියෙන් කරානම් ඒක නැවත සීකත් කරන්න දෙන්නේ කියලා. ඒක බොහෝ කමකට පෙර ඇසුරු දෙයක් දැන් මතක් වෙන්නේ මේ වෙලාවේ ඒක හොඳට සත්‍යයෙන් කරලා තියෙනවා. ඒ නිසා ළමයි අධ්‍යාපනයේ මේක තමයි උදාමත් වැඩගන්නේ. යමක් කරන වෙලාවට ඒකට අවධානය ඉගෙන ගන්නවා නම් ඒක විභාගයේදී අනුස්සරණය කරන්න ඕනේ. ඒක මේ පාඩ වෙලාවේදී ඉගෙන ගන්න වෙලාවේදී දෙකට දෙතාවර වෙලා හිටියනම් කල්පනා කරලා හිටියනම් අධහනෙට එන්නේ. ඉතින් ඒකට නැවත මතක් කරගන්නකොට අවුල්පාතේ කියන්නේ. ඒක අනුසරණය කරන අපිට කියන්නේ සිහි කරනවා කියලා අපි කියන්නේ. ඉතින් සිහි කිරීම තමයි අපි ධර්මයේ සිංහට කියන වචනය. ඒ මේ දෙක අතර සිංහල පරිවර්තනය පටලවිලා තියෙනවා. අපි සිහි නැති උනායි කියන එක මතක ගන්න. සිහි මෝර්ජා වෙනවා. සිහි තියෙනවා කියලා කියන්නේ මතක තියෙනවා කියන අදහසයි අපිට තේරෙනවා. මේ අර්ථය තමයි කරන දේ එළඹ සිටි සිහියෙන් කරන. එළඹ භවයෙන් කරන එක. ඒක තමයි අපි ප්‍රතිපාසල වගේ දේවල් කරනකොට අපි ඒක විස්තර කරනවා අලුත් අර්ථ කතා දෙන්න ඕනේ. ඒගොල්ලෝ අහුවාම සත්‍ය කියන්නේ මොකක්ද කියලා දන්නවයි. මම සත්‍ය කියලා හරි දාපුවා කියනවා. මේ සංඥාවාද බදාද මොකක්ද සුබරාජ සෙස්කයිද ගැන සත්‍ය කියනවා. නෑ නෑ ඒක නෙවෙයි. මේ ඉලව සිටීම කිව්වහම ආයෙ ගැන කරපු දේ සිපක් කිරීම කියලා. ඒක සත්‍ය ලැබෙන අනිසංසයක්. සතිය තමයි මේ දේ කරනකොට මුළු හදින්ම කරන්නේ. යෝතිම්ම කරන්නේ. එළඹෙන්නේ ඇති කන්ද ඒක තේරුම් ගන්න කෙනෙක් නැත්නම් හම්බෙලා නැහැ. ඒක හැම වෙලාවෙම කෙනෙක්ම ඒක තේරුම් ගන්න සැක කරන මේක මුච්ච කරන chance තියෙයිද? ඒක නැත්නම් ඒක අන්ට දාන්න පුළුවන්ද? ඒක ඉතින් මේ දෙය දුන්නා කාවා විකල්පයක් මට කලින් හක්කට කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා හඳුනා දෙවිදු දුන්නා වාරිවිතිකයක් තියෙනවා. කවුරක්වත් නිවැරදි අදහස ගන්න. දැන් මේ යන කවිල කිව්වා ස්වාමීනාදෝ තුන්තරයක් ආවමෙට දැන් තමයි යන්තම් තේරෙන්නේ ඒක මොකද්ද සතිය කියන්නේ. ඉතින් ලාම්බ්‍රාස ඉත ඉත කියලා මට කිව්වා. මතව මතක දෙතුන්තරේ කරනකොට තමයි මේක තේරෙන්නේ. ඒක සතිය කියන එක ඕවනයින් අල්ලන්න බෑ. ඒක සිද්ධියකින් අල්ලන්න බෑ. පළවෙනි සිතියේ දෙකේදී ඒක කිසිවක් අක්කමක් තේරෙන්නේ නැහැ. නැවත නැවත කරනවා කියන එක මොකද්ද යෝගයක්. ඒකට පස්සේ යම් වෙලාවක සතිය තේරුම් ගන්න මරණකම්ම නිවන් දකින්නකම් ඒක නම් මතක කරගන්න. අන්නේ කටයුත්ත කියලා දෙන්නක වගේ කීමද අසන්නගේ වගේ කීමද විනාපු ජම්මාන්තරගත දෙයක්ද ඥානගත දෙයක්ද ඇසුරින් ලබන්න පුළුවන් ද කියන එක ලැබෙන එකත් කියන එක ඉස්සා ගන්නවත් නැහැ කියලා සිය තේවිචන් කියනවා. දැන් ගොඩක් සඳහන් පිළිබඳව පරීක්ෂණ කරන විද්‍යාඥයෙක් දැන් කොහොමද දෙන්නේ කියන එක සැලසුම් කරන්න බෑ. ගන්නවා කියන එක නම් තේරෙන්නේ. දෙන්නේ මොනකට ගන්නෑ. ඒ නිසා මේ වගේ ප්‍රශ්න වටිනවා. මෙවර අපේ ඉති අවබෝධ කරගන්න වැඩ පිළිවෙලේ උන්ති ඉදිරි පෙරවල් කියලා කියන්නේ. ඉතින් භාවනාවට සම්බන්ධ කරන්නේ භාවිත භෞතිකත කිරීම විතරයි. සතිය විලාකට ලක් කරනවා. විලාකට නිතරම අරමුණක් අරමුණක් තැන්නලා නැතු අනුත බැහැ ගන්න ලක්ෂණේ තියෙන්න ඕනේ. ඊගාවට මේ චිර සංඥා පදයක් ගන්නවා කියලා කියනවා. ඒක නැවත නැවත සමුදු වෙනකන් ඒකම නැවත නැවත නැවත කරන එක තමයි සත්‍ය කරන්නේ. ඉතින් බුදු දෙනුත් එහෙම කරන්න වෙලාවක් මේක දැලක් කරලා බලමු හරියට කියලා හිතුවා. දෙක තුන හතර කරන්න යන්නේ නැහැ කෙරුවොත් නම් හොඳට පළපදියක් නැහැ. ඒක මේ අද තියෙන මේ මල්ටිටාස්කින් ලෝකේ පරිමාර්ථ කියලා වෙනවා. ඉතින් ඒකට ගොඩක් වැඩ කරනවා. එකක් සරීර කරන්නේ. පිළිගුණා මිතින දොඩ ගොඩක් බදා ගන්න කියන වගේ උඩ බදා ගන්න. එකක්වත් අතට අම්බු දීප් ප්‍රතිඋන්න එකක් අති ගන්න. සදාවේ කරන්නේ දොඩ ගොඩ බදා ගන්න. ඉතින් ඒක අනුව සතියට කැමති වෙන්නේම මොකද්ද දෙලපින් කරපු කෙනෙකුට විතරයි. ඒක මේ දුන්න කලයට ගන්න ගත්ත කලයට වදින්නේ. නැවතකට කිරීම හරහා තමයි අපේ ජීවිතය සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට කියනවා අනුපස්සන. බලබුදීම නැවත නැවත බලන්න. අපි දැන් කරන්නේ බලන දේ වෙනස් කරන එක. රූප වාහිනිය කියන්නේ ඒකයි. ශබ්ද වාහිනිය කියන්නේ ඒකයි. එකම දේ නැවත නැවත බලන එක මනෝ තමයි සතිය ඉරසක් කරගත්තොත් කඩේට උදව් වෙනවා. ඉතින් ඒක හොඟ දෙනෙක් හිතනවා මේ හැඩ පැන්නට පස්සේ කරන්න පුළුවන්. හැඩ වෙනකම් පිටු. හැඩ වෙනකම් පෙන්කෙලි. තමයි දේ මොකද? හැඩ පැන්නට පස්සේ පුළුවන් කියලා හිතනවා. එතකොට ඕන්න වම් කකුල දිගට දකුණු කකුල යනවා. කකුල අහුවම බලනකොට දකුණ පේන්නේ. බොම්බෙලුගේ කල් කටය දුක් වෙනවා. අදනේ කරගන්න විදිහ පොම් දෙයම ආයෙත් කොයි ඉන්දියන් නැයි ගොඩාක් ප්‍රශ්න වල කරන්නේ. මේක හදලා තියෙන මායя සිස්ටම් එක කොහොමද කරන්නේ අල්ලලා දෙන්න බැරි නේද? මම දැක්ක දේ තමයි අවුරුදු 40 පුරා උඹට ඕනේ නම් පුළුවන්. දෙන්න බෑ ගන්න පුළුවන්. ඒක ජීවිතය සම්බන්ධ කරගෙන ඉන්න සඳහා ඒ ගැනීම කලාව පුරුදු කියලා සත්‍ය වෙන ඉලාපක්. ගරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ ඊයේ ධර්මදේශනයේ සම්බන්ධවයි. මට ආනාපාන සති භාවනාව වැඩෙන විට යම් ප්‍රමාණයකට ප්‍රායෝගික වශයෙන් මුල් බොජ්ජංග හලේ වැඩිවීමක් සිදුවන බව වැටහෙනවා. නමුත් විපස්සනා ඥාන හෝ සත්‍ය විසුද්ධියේ විසුද්ධීන්ගේ වැඩිවීමක් ගැන කිසිම අදහසක් නැහැ. ප්‍රශ්නය විපස්සනා ඥාන සහ සත්‍ය විසුද්ධීන් ප්‍රායෝගික ලෙස වැඩෙන ආකාරයන් භාවනාව තුළින් දැනගත යුතුයි. ඒ දැනීම භාවනාවේ දියුණුවට අත්‍යවශ්‍යමත් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා. මේක දුකලෙන් දුකලට වෙන සමහරුන්ට සිත් සුත්‍රඥාන ගොඩාක් උදව් වෙනවා. යන කාර්යය කියලා දැනගෙන යන එක නමුත් සමහරකට ඒක අවශ්‍ය නැහැ. මාතෘකාව තියෙන සත්‍ය වන්නේ කියලා. මේක කියනවා ගමනක් යනකොට ගයිඩ් කෙනෙක් එක්ක යනවනම් සහ සිතියම් බලන්න යනවනම් ක්‍රම දෙකක්. සයිට් කෙනෙක් යනවනම් පහුවෙන කන්දේ පහුවෙන කන්දේ කියලා දෙන ඕක වැරදි යන්නේ. මොකක් වැරදි යන්නේ? මොකක් වැරදි මේක හරි යන්නේ කියලා කියලා. මැප් එක එහෙම කියලා දෙන්නේ. මැප් එකේ තියෙන එක ස්ටඩි කරන්න යන්නේ. ඉතින් ඒක මේ මැප් එක ලාභයි. ගයිඩ් හරි ගන්න. ඒක හොඳට දෙනෙක් බලලා කියවන්න උත්සාහ කරන පටන් අර ගන්නවා. කෙරුවට වරදන ප්‍රමාණය වැඩි ගයිඩ් කෙනෙක් ඉන්නට වැඩි. ගයිඩ් හැම තැනකදීම කියලා දෙනවා. ඒක නිසා ගුරුවරයා හොඳට දන්නවා නම් මේ ඥානෙ කරකට අවශ්‍ය කරන්නේ. ඉච්ඡෙන් අවශ්‍ය කරන්නේ. නමුත් අනිකර මෙහෙම තමම කරගෙන යනවා නම් ගමනේ වරද ගන්න වැඩි. එතකොට මේ ඥානෙ අවශ්‍යතාවයක් ඉඳලා. ඥානෙ නැතුව නමුත් කරන්න කරන්න ඥානයක් තුනක් ලබන්න සුදුසු කරන්න ඒක නිසා නෑ නෑ හරිය නෑ කියන කතාවක් නැතුව ඔය කිසිම දෙයක් අවශ්‍ය කරන්නේ නැහැ. පටචාරාව මේ වගේ සභාවකට ආවේ දැනුත් නැතුව හිස්ත්‍රි. උදේන්ස කෙලින්ම කිවේ නැති සතිය පිහිටවපස්ව සතිය පිහිටුවා එතනදීම සෝවා. එතකොට ඔය සුත්තර ඥාන දරන්නේ කියන්නේ නැත්නම් විසුද්ධි දරන්නේ කියන්නේ නැහැ දින් ගත්තෙත් නැහැ. පන්ති සමාදන් කෙරුවෙත් නැහැ. එහෙම ඇති අපිට පන්ති උත්තරගෙන හතර දින සමාදන් වෙන රික්ෂි 1000ක් විතර කෙරුවත් නැත්තම් නැත්තම මොනම හතියක් කරන්නේ. මේ දෙක තුනම ගැළපෙන මේක ඒ වුණා ප්‍රතිඵල නැතුව හරි අර කරන දේ ඒ අත්තර දෙක මත්තර කාදාලේ පටින දවසට ලොකු උරුපලක් වෙයි. ඒක නිසා මේ වැඩේදී කිසිම කෙනෙක් කිසිම කෙනෙක් කිසිම පහනාත්මක වෙන්නේ නැහැ. අව탁සීරු කරන්නේ නැහැ. මට මතකයි මම ඉගෙන ගන්න කාලේ 70 ළමිකම දෝ කියලා. අවුරුදු 8ක් විතර කල් ගියා මට මොකක්දයි මේ වෙන්නේ කියලා දැක්කා. හැබැයි ඒ කාලේ දිගටම උත්සාහ කළා. මේ උත්සාහ කරන ඔක්කොම නිවැරදි උත්සාහද කියන්න බෑ. මේ නිවැරදි වෙන්න ඇති මොකද මම මේ තරම්ම නරකවලකට පිටු කරනවා. ඊයොත් වට ඇතුළත එමේ එමේ ඇත්තටම හොඳනේ. ආවා ඊට පස්සේ අවුරුදු 3කට ඉතර පස්සේ දැන් සම්බන්ධ රටෙන් පිට වෙලා ගියා. ගිරිදාවේ පෙරදින හොස්පිටල් එක හදලා. ඒකේ මට ගොඩින් මතය ආවා. මම මේක කොහොමද සතුටින් ඉන්නවා. අයිද කිව්වා මේ ඔය යාළුවා කියලා. ඉතින් අපි ගහමු කොයි කියලා මම කියනවා. ඔයා ඔයා යාළුවෝ. මම දන්නේ ඒකක් කියන්නේ යාළුවා ඔස්ට්‍රේලියාවේ කෙනෙක්. මම පොඩි අහම්බේ තියෙන මම දැන් අවුරුදු තුනක් සාකච්ඡාවට ආවා. මම ඉවත් ඉන්නේ නැහැ. ඒයි කියලා. ඉතින් අපි ගහමු නෑ. මට සම්බන්ධයක් නැහැ කියලා. මොකද මොකද ඇත්තට උදලිලා කිව්වා. මේ කතා කරන්නේ අපි මේ මුළු ඔක්කොම සාකච්ඡා කරනකොට ඔයා දන්නේ නැතුනාට ඔයා විතරයි කර්මයකට හිතියේ. අපිට පෙන්වයි කියලා අවුරුදු තුනක් කියලා දොලාරේ වත්තනේ. ඒක වලක් ගන්න යන්න එපා. ඒක විශාල දෙයක් ජීවිතයකට. අපි එක දෙනෙක් හම්බෙච්ච අත්දේක ළඟනකොට මට ඒ විදිහට තේරෙන්නේ නැහැ. ඒක වැඩක් නෙමෙයි. මම වැඩි ඉස්සෙල්ලා කියනවා අපි මුදුම සතුටු වුණා. එකම සාකච්ඡාවක් තමයි නොවී ඉතල. අවුරුදු තුනම එක දිගට ගිහිල්ලා. අදලා පැයයි ඉඳපැයි. ඉඳපැයි භාවනා කරනවා. අදලා පැයයි ටෝකක් ආවා. ඉතින් ඒකට කියනවා ඒ කාලය ඇතුළත මගේ ලොකු වෙනසක් තියෙන එක නිකන් මට මගේම කන්නාඩීගේ මූණ දැක්කා. මම හතරේකට වැඩිටි මට කියනවා ඔයාගේ ජීවිතේ තමයි අපි වැඩිම ප්‍රයෝජනයක් අර්ථ දැක්කේ කියලා. මට තේරෙන්නේ මට තේරුනේ නෑ එහෙම වර්ධනයක් එක වෙනවා. හැබැයි ආකර්ෂණයක් තියෙනවා. හතරම දන්නේ. මොනවා නැතත් ඒ වෙලාවක ඒ පැයට ගිහින් කට්ටියත් එක්ක වාඩිලා ඉඳගෙන නිකන් බ්‍රහ්ම ලෝකෙ ගියා වගේ. දිවි ලෝකෙ ගියා. ඒක තමයි කැපෙලා තියෙනවා. ඒක ලොකු දිනුවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ සතිය වෙන්නකොට මාතෘකාවක් තේරෙන්නේ. ඒක සර්වකට අන්තිමේ මේ අරුපමාවේ පෙන්නලා දෙනවා. අරුපමාව කියලා කරපු කියලා කියන්නේ අත්වරකට. කියන්නේ කෙටේවි කියලා කියන්නේ. ඒ අත්වරව ලංකාවේදී පාවිච්චි කරන ගුරු යම්කිසි මේකට පාවිච්චි කරනවා. ඉලක්කම වෙන්න තමයි ඔක්කොම වැඩි වැඩ කරන්නේ ගාන ගත්තාම දැල් පිටෝගේ මේ මයි කපන්න පුළුවන්. ඒ තරමටම ගන්න. ඒක නියනටත් ගන්නවා, ඒකේ හතට මිටියටත් ගන්නවා, කීයටත් කීයටත් ගන්නවා, සුදු විදිහට වැඩ ගන්නවා. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරනවා දක්කන ඒ අත්තරෝ පාවිච්චි කරන මනුස්සයා ඉතින් අත්තරෝ දක්කෝ පාවිච්චි කරනවා ඕන කෙනෙකුට පෙන්නේ මිට මැදිලා තියෙන ප්‍රමාණයට. නමුත් වැඩ කරන එකට තේරෙන්නේ නැහැ මම මේ ගහන ගහනකොට මිට ගැටෙනවා. ඒක ලැබෙන අතුරු ඵලයක්. නමුත් කාලයක් යනකොට තේරෙන්නේ පාවිච්චි වෙච්ච මිටක් මේක තියෙන කියලා මොකද මිට සමුදු වෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවිත ගෙවෙන ගානේ ගානකොට තලයේ ගෙවෙන. ඒ නිසා කල්යනකොට කල්යනකොට තලයේ ගෙවීම ගාන වාරයක් ගන්න කොච්චර ගෙවෙනවා කියලා වඩුව සලකන්නේ නැහැ වැඩකුත් නැහැ. ගෙවීමක් විදිහ නෙවෙයි වඩුව සලකන්නේ තියුණු වීමක් කියලා. ඉතින් සරුවත් කියන කාලයක් ගන්න හොඳටම මේක පොලිෂන් වෙනවා. හදේ ගෙවෙනවා. හොඳටම ගෙවුනට පස්සේ ඒක කැලේට ඉස්කෝල ගන්න. ඒක තාම විශේෂ නෝන කරන්නේ නැහැ. ඒචම කරගෙන යන්න යනකොට සල්ලි ගෙවීම සිද්ධ වෙනවා. මිට පොලිෂ් වීම සිද්ධ වෙනවා. ඒක නෙවෙයි අපි වැඩ ගන්නකොට බලන්න. ඒක නිසා භාවනා කරන කෙනාට මොන ප්‍රයෝජනයක් පේන්නේ. මෙතන සූත්‍රයේ තියෙන සමස්තන්සේ සඳහන් කරලා ප්‍රයෝජන දෙකක් අවධානයෙන් කියොත් තේරෙනවා කියලා සත්‍යමත් වෙන කිසිම චිත්තක්ෂණයක අතතිය නැහැ. සත්‍යමත් වෙන කිසිම චිත්තක්ෂණයක අසහනය නැහැ. ඒ නිසා තමන්ට කොයි වෙලාවක හරි මේ අතතිය අසහනේ නැති තැනක් නැති වෙලාවක් නැති වත්තාවක් ගැන මතක් වෙනකොට ඒකත් එක්ක තියෙන සතිය සම්බන්ධතාවය තේරෙනකොට ඒක නිකන් ඇති වෙනවා. මම මෙහෙම දීුවා. තේරෙන්නේ විකුණු මලේරුව යමන දනිදෝ මලකිදු වේඹ පැදරුව බලන්න එපා. සංගාලේ කියනවා වැඩිපත් වෙච්ච දුවට කටුමැටි පිටි හැදේ බලන්න එපා. වතුර එකක් කනකොට මුකට වතුරට බිලා හැදේ බලන්නකොට ඇත්තම ලස්සනයි දුව. මුකට ලස්සන දුවකට දෙන්න ඕන උපකාරක මල්ලඟ නැහැ. මේ බිලා බලනකොට මගේ කම්පෝ දාන චින්තා රූපයෙන් දැනෙන්න ඇත්තම ලස්සනයි. සහනාගත හැම එකම ලස්සනයි. කරනකොට නැහැතර වෙලාවක අපි හිත කක්කන් ඉන්නවා. අර ගෝදලා ගන්න දෙයක් නැහැ. ඒ නිසා භාවනා කරන එක මම කියන්නේ මනින් කියන්නේ බා ධ්‍යාන තිනමල ඔබ ඔබ බලන්න යන ඕදිකට කරන ඵලයක්. ශ්‍රද්ධාවක්වත් නැතක් වෙන්නේ. අවාසනාවට වගේ කරන කෙනාට දිනුම පේන්නේ නැහැ. ඒක නිසා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන කෙනෙකුට තාවත් භාවනා කරනවා. මට මේක ඕන වෙන්න ඕනේ මට පළවෙනි ධ්‍යාන ලබන්න ඕනේ මට අර කොනේ මේ කොනේ කියලා දෙනවනම් දෙන්න මැදකට බිස්නස් එකක් කරනවා. සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් කියන එකක් තියෙනවා. මේක තියෙන්නේ උපදීමේ හේතු සපයන්න අපේක්ෂාවෙන් තොරව. ඒ බුද්ධ ශාස්ත්‍රය නිතරම කියනවා මේක ආභ්‍යාත්මික වටනකමක් වෙන්නේ ඒකට කරන් දෙන උපරිමේ කරන්නේ. ඒකේ මොනක්ද බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඒ ගුණයට දෙයියවන්නේ නළු දෙයියන් ඉස්සර බස්සන. අර මේ මේ ලෝකේ හැම එකම අම්මට මොනවාරි දුන්නත් මොනවාරි බලාපොරොත්තු වෙන්නේ. දෙහිව් ලෝකෙ කීම දෙයක් අපේක්ෂා කරන්නේ නැතුව කරන එකක් නිතිපතා කරනවා ගෞරවයෙන් කරනවා සද්ධාවෙන් කරනකොට මහකොළොට දරන්නත් බෑ මිනිස්සුන් නම් තේරෙන්නේ නැහැ කියලා කියන දෙයයන් තේරෙනවලු ප්‍රඥාන තේරෙනවා දැන් දෙයියෝ වනේලු නමෝ දේවුසාජඤ්ඤ නමෝ දේවුත්තම යසතේනා විදානකි යම්පිනිසායි ජායති මේ උත්තර පුරුෂයාට මාගේ නම හරි වේවා ආජානීය කුසක් වෙනමත් හරි වේවා ඒ පුද්ගලයා ඒ වගේ කරන්නේ කොටද කියලා කාටවත් තේරෙන්නේ නැති නිසා මේ අනුකම් දේ බලාපොරොත්තු කියලා කාටවත් අල්ලන්න බෑ ඒක තමයි මනුෂ්‍යයාගේ ප්‍රතිචික නඟන දේ මනුෂ්‍යයාගේ තියෙන රුණේ වඩන දේ මොනවා හරි දෙයක් බලාපොරොත්තු කරනවා නම් අපට වන්න අසුචි මනුෂ්‍යයා කියලා කියනවා අර්ථයක් සිද්ධියක් විදිහට යමක් කරනවා නම් මේ වෙලේ අසුචි වජ්ජති තේවන්ති චකාර දස්සානිකාරණ දුර්ලභාග්‍ය මිත්‍යා අක්කතවඤ්ඤ අසුචි මනුස්සා ඒකෝ තරේ කංග මිස්සන තප්පෝ මේ මිනිස්ස හැම කෙනෙක්ම ඇසුරු කරන්නේ මොකක් හරි කුක්කියක් කරනවා වජ්ජදී කරන්නේ සේවනයේ කරන්නේ කාරණයක් තියන්නේ වජ්ජන්ති තේවන්ති චකාරණ ඉතින් කියන්නේ ආදී කෙනෙකුට සාගිත් කරනවා නිකාරණා දුර්ලභාච මිත්‍යා කිසිම කලාපේක්ෂාවකින් තොරව කලියුත් කරන දුර්ලභ මිත්‍ය දුර්ලභයි. අත්තක වඤ්ඤා අසුචි මනුසා. මිනිස්සේ ඕනම දෙයක් කරලා හැඳ බැලුවොත් යාර දෙනෙක් දන්නවා. කෙනෙක් දෙකේ දෙනෙක් වාහනේ කියන. ඒකක් තමයි. හිතවන්නකොට එහෙම දෙයක් කියන්නේ කාරියන් නැතිලා කරන්නේ. ඉතින් සාසනික කාර්යයක් ආත්මයකට ඒක පිළිදෙස් කරනකොට ප්‍රතිඵල ලැබෙනවා. ඒකට ඔය කියන විදිහට ප්‍රතිඵල අපේක්ෂා කරගෙන ගියොත් ඒකට ඒ ශක්තිය පින් වෙනවා කියලා. නැවුම් වෙන්නේ පිවිතුරු වෙන්නේ. ඒක නිසා ශක්තිය වලලා උච්චක කාලයක් ඇයි දන්නේ අපට මේ නැවුම් ශක්තිය පිවිතුරු ශක්තියදී. මුල්ම ශක්තිය හරියට අවුසහයි. කෙලෙස් සහිතයි. කරගෙන කරගෙන යනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා මේ අපි ඉතාම පිවිතුරු නැවුම් ගතියකටපත් වෙනවා එතකොට මම කරන දෙයක් නෙවෙයි මේව හිතෙනවා ඒකට සුත විඥානයේ තියෙන සම්බන්ධතාවය ගුරුවරයාට තේරෙනවා නම් ගුරුවරයා අදාහරයට ගුරුවරයා ඉලි කරලා ඔබ නැත්තම් තමන්ට පොතේ ධර්ම කියලා හොඳයි අවාසනාවට වගේ පොතේ ධර්ම අංගණා කිම් කරගන්න දන්නේ 100ට දෙන්නේ විතර වගේ 98ක් නම් පොතේ ධර්ම අවුල් කරගෙන දැනුම පොතේ තියෙන දේවල් අපේක්ෂා කරනවා කරන්නේ ඒ නිසා භාවනා උත්සාහ පොත් කියවන කට්ටියගේ භාවනා කරන අය 100ට දෙකක්. මේ පොත් කියවන ඉතින් හොඳට පෙළඹුණා. ඒ නිසා පොත නැති කට්ටිය පෙළඹෙන තැනීට වැඩි. හැබැයි ගුරුවරයා හරි ගියොත් හරි. ඒ නැත්තම් මේ තමයි ගානේ විරුද්ධ උත්තර තමයි දෙන්න තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා කරන විට ආනාපාන සතිය සිහිය ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ තබා සිටින්න. යම් කාලයකට පසුව නලල සහ ඇස් ඉදිරියේ දීප්තිමත් නිල් පැහැ ආලෝක දිස්සෙන්නට පටන් ගන්නවා. එවිටම සිත ඒ දෙස බලන්නට පටන් ගනී. නැවතත් සිත ආස්වාදයේ සහ ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ තබා ගනිමි. නැවතත් ආලෝකය පැමිණි. මේ අතරතුර සිතට සැනසෙලි බවකුත් ශරීරයට සැහැල්ලුවකුත් දැනුණද මේ ආලෝකය ආනාපාන සතියට මහා බාධාවක්. වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙයි. ඔය නිසා ආලෝකය දෙන්න දෙන්න පළවෙනිම විපස්සනා පක්ලේශ දෙන්නේ. ඒ පස්සෙන් අපක්ලේශ 10යි පළවෙනි දෙක ඕභාසකය. ඕභාසික කියන්නේ ආලෝකයක් වෙන්නේ. ඕභාසෙන් යමන පීහිටි පස්සද්දී උපේක්ඛා අධිඛාන සත්‍යන ආදිවස්තම 10 වෙනි පළවෙනි එක තමයි ලෝකේ ඉඳන් ගොඩ දෙනෙක් විපස්සනා කරන කට්ටිය ආලෝකයේ බාධාවක් කියලා කියනවා. සමතේ කියනවා ආලෝකය කියලා කියන්නේ දිනුනේ ලක්ෂණයක්. පහන හරිනකොට සමාධිමත් විතර එන දෙයක් කියලා. නමුත් ඊට බාධා කරගන්න පුළුවන් ගමනට සාධක කරගන්න පුළුවන්. ඊළඟට ඊමේල් එකක් කියලා තිබුණා. අදපු එකක් මේ කැලේ පාරක යනකොට කැලේ පාරක මේ කන්දේලියක් හරි ඉදේලියක් හරි වැටෙනවා. ඉතින් යම් කෙනෙක් මේ අන්ධකාරයේ ගිය ගමනට ඉයක් වෙටින් පහසුවක් කරගෙන ගමනට පහසු කරලා යන්න පුළුවන් නැත්නම් අර ආලෝකයෙන් දැන් අතර වෙන්න පුළුවන්. ආලෝකයෙන් නැතර වුණොත් ගමන ඉවරයි. මේ අන්ධකාරය යන එකට ආලෝකයක් ටික හොඳ නැහැ. ඉක්මනට මොකට ගමන යන්න ඕනේ කියලා කිව්වොත් ඒ ආලෝකේ වැඩ ගන්න හැටි දන්නේ. ආලෝකයට ප්‍රේම කර කර ඉන්නේ. ඒ ඒක පාවිච්චි කරන්නේ ලැබෙන ලාභේ පාවිච්චි කරන්නේ තමන්ගේ ගමන ලැබිච්ච අත්දේකලාවේ පාවිච්චි කරන්නේ ගමන වේගය වැඩි කරගන්න නම් එයාට සතුටුසෙක් කියලා කියන්නේ. විචාර මට ලාභ හම්බුනායි කියලා ආලෝක ලැබිච්ච නතරලා ඉඳගත්තේ. ඒක නිසා ඒ එතන කමටහන් දුන්නේ නැත්තම් ඒක නාට ලැබෙන හැම ලාභයක්ම සාදව කරගන්න. බාධා කරගන්න. ඒකට තමයි උපක්ලේශ කියලා කියන්නේ. ඒ නිසා මේ මේ උපක්ලේශ කතාව වෙන කිසිම අකමැකක් ඉන්දියාවේ කිසිම තැනක සඳහන් කරන්නේ ඒකයි අද විද්‍යාව විද්‍යාව කියන කහගන්න. කහකදෙන පිළිලයක් වගේ ඒක දාන්න නැතිවම ගන්න කොහෙද මේ මේ වැඩි හරියනකොට යන්තනකින් තනික හොද පාඩම් පිළිදෙන්න. බුදු දානහාසියේ දෙකම පෙන්නනවා. මේ පැත්තේ මෙහෙම වෙනකොට මේ පැත්තේ හොද පාඩම් වෙයි. ඒක දැනගෙන මේක පාවිච්චි කරනවා. ජීවිතේ යනකම් ලැබෙන හැම ප්‍රතිඵලයක්ම තමයි අවශ්‍ය ජීවිතයේ තියෙන්නේ. ඒක දන්නේ ප්‍රතිඵලම අපේක්ෂා කරන කෙනා. දැන් කියනවා ප්‍රතිඵලයක්ම යට යනක් තියෙනවා. මල්වර්තන ජීවිතින් ගාවොත් ඔක්කොම. මේක ඇතුලේ යමක් තියෙනවා කියලා දැනගෙන ගාවොත් නළුවර කවදාකවත් සම්පෙච්ච නැති රසක් හම්බ වෙනවා. ඒත් මාළුන් අතර තරග කරනකොට දැකගමු මම ගන්න. යාපු ගමන් කොහොමද? ඒක නිසා මේ චක්‍රාගමනින් ආන්සේ සඳහන් කරනවා ඒ රසායන සූත්‍රයේ තියෙන සඳහන් කරලා ප්‍රේමික වූ පාසං නාසදං අකමීග වාකරෝ මිකං සම්දන්තේ මිග බන්දාන විවිධ දැනට ගියයි කියලා අපිට. ගෝවැද්දෙක් තමයි දාලා තියෙනවා මේ කලන්ද කුඹලක් කටවලා දක්ෂ භූමික වෙලා හැම කනම උගුර ගස ගන්න එපා. ඒතර මොහෙද්ද අඳාගෙන ඉන්න අරු කාලය යනවා ගැස්සෙන්නේ. මොහෙද්ද අඳද්දී මොහොත් ඉදිරි ස්ථානට යනවා. ඒකට භවනා කරනකොට මායාව වලගේ දානවා හැම. හැබැයි ඒක ඇතුළේ මොකක් තියෙන බව දන්නවනම් කන්නේ ප්‍රමාණික විතරයි. පිටි පිටින් කන්නේ එතකොට මායාව පරිදි. ඉතින් මේ ලෝකෙ මේ ලාභයට සත්කාරයට කැදලා ඉන්න ලෝකෙක දාන්න ඉස්සලා කාමයේ. මහරවන්න පොඩි දැන්. ඉතින් මේ මිනිස්සු අර අනික්ක කරන ඉස්සලා ගහනවා කියලා ගහපු ගම අන්තර කොක්කේ වහනුනට පස්සේ ඊටපස්සේ කතා කරන්නේ මොනවද කැමැත්තක් කරනවා. ඉතින් ඒ නිසා අනිකොට කාබන් කියලා කියන කතාවක්. මුන්ද තරමට කාපිට වැටෙන්න දෙතර කියන වගේ කණ්ඩායම් මේපා. ඔබ දැනගෙන කාපන්. ඒ වෙනත්නම් ඒකේ තියෙන පාෂයට අහු වෙනවා. දැන් මේක සූත්‍ර හතරක විතර දේශනා කරලා තියෙනවා. මේක නම් බුද්ධ දේශනාව කරලා තියෙන රටමාල ස්වාමීන් වහන්සේ. ඉතාම ලස්සනයි. මොකද තමන්ගේ දෙමෝපියෝ තමන්ගේ පරණ අභෝගි. මෙයා දුරුවරවන්න උත්සාහ කරනවා. ඉතින් ඒක හොඳ වෙලාට රහත් වෙලා නැත්තම් නම් ගොඩේ ඉන්නක් නැහැ. නැත්තම් නම් ගොඩේ ඉන්නක් නැහැ. ඉතින් කවදාකවත් කවිදකට වදින්නේ නැහැ යෝගාවත් නැහැ. ඥායයන් පේන හැටි කියලා භාවනා කරන්නත් එපා. වැදුනොත් කොක්ක අඳුන්න පුළුවන් පල්ලෙහාර දෙන්න විතරයි උත්සන්න නම් කවදාවත් සිතාර්ථ ගුණවලදී බුදු වෙන දෙවෙනි දරේ කිඹුල්ලප්පුරේට යන්න බුද්ධෝදන රජුගේ පණිවිඩ 10ක් ඇරියා පණිවිඩ 10ක් ඇරියට පහුවෙන්න උදේ බලනකොට එක්කෙනෙක්වත් කැඳ කෝප්පක් ගෙනත් දුන්නා එක්කෙනෙක් පතුරු කෝප්පක් ගෙනත් දුන්නා එක්කෙනෙක් දැහැටි දණ්ඩක් දුන්නා 12000ක් කෙනෙක් සම්මතයන්සේ බැලුවා දැන් මේ මේ මොවිසියෝ බුද්ධහක් කනන ප්‍රධාන ආරාධනාවට ගියා අපිට එකක් දෙන්න කවුරක් නැහැ. බැලුවා පෙර බුදුරු මොකද්ද කිව්වේ කියලා පාත්‍රය ගත්ත දැක්ක පාන. දැක්කට පස්සේ ඉතින් කට්ටිය ඔක්කොම දැනගත්තා. මේක තමයි ආවේවන්ත විනෝරණ දෙයක් නැහැ. පාත්‍රය ගත්ත ගියා. පීයක් පීයක් ගන්න කරන අන්තිමට මාළිගාව ඉස්සරහින් යනකොට තමයි ඔන්නේ අසෝදරාණකට. ඔබේ මේ රක්කිත රජ වෙන්න ඉන්න මනුස්සය මේ බුදා කනවා. බුද්ධෝදරයන් ගැන කියනකොට උගොත් දඩේ උඩට අදින් නැතුව පැන්නේ පල්ලෙක. උඩ සල්ව ගන්න නැතුව මොකද්ද මේ කරන නිග්‍රහය. දැන් මේකත් ආර්යවංශය කියන්නේ. මොකද හඳුන්නේ අපේ ආර්යවංශය කියන්නේ අපි ඇවිල මහා සම්මත මහා රාජවංශය අපි කොහොමද ඊළඟ විශ්වාසවත් මේක ඔක්කොම ගෙවන්නේ. අපේ වංශයේ බ්‍රහ්ම වංශය. ඊට පස්සේ බුද්ධ ඥානවන්තට කුකුරු වෙයි වස්සන්න සිද්ධ වුණා ඥාතින්න කියන්නේ මොහොත වෙලයි. සත්‍ය වෙන්නේ නැහැ. සත්‍ය වාදවලට ඉස්සරහට දාලා කියවගන්න. මට මට සම්පූර්ණ වැන්දිට පස්සේ ගියා. බුදුහමරණ වන්දින්න කැමති නම් මේ සත්‍ය දීපස් බුදුරජාණන්සේ පොකුරු වෙයි ගැටුවා. ඉස්සල්ලාම ජීවිතේ. හිත නෑය විතර තමයි පාචල් කරන જાතිය ලෝකෙම. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා දෙනවා. නාන්තරේ පුරන් ගමේදී බබලන්නේ. උඩ ඈතට යන්න ඈතට යන්න යන බබු නෑ කියලා මම හිතානේ. මම කියන්නේ අපේ ගල් පැත්තේ අජීවර දක්වන දේ උගත්තා සත්තු ඒ කාණේ ඕකකම දුකසකම නැගිට ඕකකට ගන්න මම දන්නවනේ පොඩි කාණේ ඉඳලා කියලා තනන්න ඕක කොට එනකොට මම වැන්දේ සත්නාන් තේරන් කියලා සීන ගන්න පටන් ගන්නවා අජී ඒක නිසා නේද ඒකට යනවා ඒ වගේම තමයි භාවනාවේ ප්‍රතිඵල එනකොට කිව්ලක් කරන් පරිච්ඡේදය. මේ ප්‍රතිපලයේම තමයි අපි නොමගරින්නේ. ඒක පෙන්නනවා පළවෙනිම භ්‍රමජාල සූත්‍රයේ මේ භාවනාව හරියනකොට අදිම ලස්සනයි කියලා තියෙන ඇති භාවනා කියන වෙතාවේ. දෘෂ්ටි 62කින් 49ක්ම හැදෙන්නේ සමාජයේ තියෙන කෙනාට විතරයි. දෘෂ්ටි 42කින් 49ක්ම හැදෙන්නේ ධ්‍යාන භාවනා හරිය ගැටුවට. උතුරු 13ම හැදෙන්නේ ප්‍රඥාව තියෙනවා. නැත්තම් කිසිම දික්ක ප්‍රශ්නයක් නැහැ. භාවනා ලෝකේ විතරයි ඔය ප්‍රශ්න තියෙන්නේ. මේ කන්ද බොන්න ඕනේ සාමාන්‍ය නිමිත්තත් කිසි ප්‍රශ්නයක්. ඒ නිසා භාවනා කරගෙන යනකොට ලැබෙන ප්‍රතිඵල ටික හැඳින් කරගන්න බැරි නම් මේ මනුස්සයා මේ මුක්තන සත්‍යය මුලින්ම අසීරු තත්ත්වයක්. ඒ නිසා භාවනා නොකරන අය භාවනා කරන අය කිසි කරනවා. භාවනා කළ විතරයි. ජගලුක සංකේතයෙන් අහලා තියෙනවා පැත්ත කටකාරාම වෙන දින මමත් වහන්සේ කෝලේ තමයි වෙනවා මන්නම් වහන්සේ විදියට කිසිම දරකන්නේ යන්නේ තන ඔක්කොම සුවන්න හොවන්න හිනා මට අල්ලන්නේ නෑ අපි නඳුපාන්නේ කොහොම මොකද කියන්නේ මේ අඳුර ගන්න කොහොමද මේ වීඩියෝ එක කොහොමද සුවන්නයි කියලා කියන කවුරුත් යා නිලන්නේ ඇයි කියලා හිතගන්න ඉතින් ඒක වල මේ භාවනා කරලා කිච්චි හැදෙනවා ස්වාමීන් වහන්සේ හරියට ඉන්නවා මම කටක් කියන්නේ පරණ විද්‍යාඥයන් ඊළඟට කිව්වලු ලොකුදාට කිව්වලු ඉන්ට වැඩි නම මේ සුබුණාර කියලා. සුබුණාර භාවනා කරලා පිස්සුවකට වැඩි මේක පිස්සු භාවනා කිරීමක් කියන එක. සයිකියාට්‍රික් ප්‍රොබ්ලම් වල ඔක්කොම ගහනවා. සයිකියාට්‍රික් කාර ඇත්තම යන්නේ භාවනා මධ්‍යස්ථාන වල සයිට් එකක් නෑ කඩ පුළුවන්. සයිට් එකට ඉන්න පුළුවන්. ඕනනම් භාවනා මධ්‍යස්ථානට යන පිස්සෙක් නැති කියලා කර්මස්ථානචාරවලින් වගේම වාහනත්‍යයන් පිටෙක ඉන්නේ. ඒ නිසා මේ වාහනත්‍යයන් කියනවා ලෝකෙන් අයින් වෙන්නේ ලෝකේ කොටහක් මේක තියෙනවා. ඉතින් මේ වගේ ඉගෙනගෙන බැරි ෆැමිලි ඉච්ච නිසාම දැන් කලින් අවුරුද්දක් නම් ඒක උගලක් කරලා කරා. සංකච්ඡා දැනගත්ත මේ පැවිදි ලෝකේ කියලා කියන්නේ වෙනම පිසු ලෝකයක්. භාවනා ලෝකේ කියලා කියන්නේ තවත් පිසු ලෝකයක්. ඒකට යන්න දැයින පිසු තියෙන්නේ දැනගෙන පරියන් ඕකේ දෙන කට්ටිය ඛණ්ඩ යනවා කලින් කටින් දැනගෙන ගියොත් මේක මේ වගේ උපේත රාශියක් තියෙනවා කියලා. ඒ මනුස්සයා බොරුවල් වල අමාරු කරගෙන යනවා. ජීවිත කරන පාරමිතා කියන්නේ ඉන්ට භාවනාදී වර්ගන කිසියක් අහක ගන්න එපා. මේ ආලෝකය ලැබිච්චම ඒක අනිවාර්යයෙන් බාධා වෙනවා කියන්න බෑ. අනිවාර්යයෙන්ම ලාභයක් කියන්න බෑ. මේ ලැබෙන දේ ලාභයට හරවගන්න එක තමයි යොන්සුගත කාර්යයක් කියන්නේ. ඒක මුචනස්කාරය කියන එක තමයි ළඟ තියෙනවා. කවුරු මොනවා කිව්වත් කියන්න කෙසේ කිව්වත් ජීවිතේ මහලා වහන කරන එකට හරව ගන්න බැරි නම් කවුරු උත්තර දෙන කම්පස්සහන ජීවත් විඳවන්න වෙන්නේ තමයි. ඒ සඳහා දේශන ක්‍රමෙන් ඒක උත්තරේ තමයි අහිංසක වෙන්න අධ්‍යාත්මයේ මේ නානා ප්‍රකාර දේවල් බලාපොරොත්තු කරන වියාජ විස්තර කරන්න ගත්තොත් අපි කොළමොන වෙන්න පටන් අරගත්තොත් බුද්ධත්වම කප්ලී කියන තමයි උගලයි. දහදරු පුරේ කාඩ් ගියාම උගල අදාකත් නොවේදී ඉතියක් නැහැ අකස්ම කරගෙන තමයි යන්නේ. හරි කිකිලි අතුවස්ස දීලා පැටව රකින්න වගේ ආර්ථාවෙන් යන ක්‍රමයක් අපේ ඉතිර වාදේ තියෙනවා. අදිත්‍තික නොහොයන්නේ ගියොත් ඉතින් මොකක්ද? ප්‍රශ්න කරුගෙම තව කොටස යේසු උපයුත්තා මනසා දල්හේන යේසු උපයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි මේ රතන සූත්‍රයේ එන ගාථා ඛණ්ඩයෙන් කියවෙන්නේ කුමක්? මනස දියුණු කරගෙන මනසෙන් ඉවත් කර ඉවත් වන්න යන්නද? නැතිනම් මනස දියුණු කිරීම පස්සේ කළා මනසෙන් ඉවත් වන්න උත්සාහ කරන්න යන්න. අයිතිම ගාථා යේසුපයුත්තා මනසා දල්හෙන නිකාමිනෝය ගෝන්දවල ශාසන යේසුපයුත්තා මනසා ඉඳලා මනසා දල්හෙන දගියස ජීවිත අතහැරීම කරලා ගෝතම ශාසනයට යනවා නිකාමිනෝ ගෝතම ශාසන පිටේපන්ති බත්තා අමතන් නිකයි ඊයාට පස්සේ අර හැලපු හැලලාබු හැර ගන්න ආයේ බලන්නේ ඉන්නාට පස්සේ ඔය දීලෝකයේ තිබුණ නාම ආඩම්බර ගම්නාම සම්බුකාරකම් මේකට නෑ. ඒ දැඩි මනසකින් පැවිදි වුණා නම් අර වමාරපුදී ආය කන්නේ. ඔය හදපු හැම බලන්නේ. ඒකද ගී ආඩම්බර ගන්නෑ මේක. මේ තියෙන්නේ හංගන්න. ඊපස්සේ අහින්ද කියලා. ඊට පස්සේ නියතමයි. දැන් එහෙම නෙවෙයි කරන්න හදන පැවිදි වෙලා අර ගියන් අතර තියෙන රණ්ඩුව තියාගෙන. අර දිග්ගේ වයි මේකයි දාන්න. කීක නම් ගුණම දාගෙන නම ලියන්න පොස්ට් එකක් කොලයක් ගන්න. කයි මේකයි මේකයි මේකයි මේකයි දාපුවම ඉතින් මම මේක දාසක් අපි උපදම්ම දාසක් කියනවා. අපිට බලන්න තාක්කිය දෙන එකද. මේක බලනකොට අපේ අන්තිම ස්වාමීන් වහන්සේගේ නම ලියන්න තේජ හතරක් විතර යනවා. අපි දැන් රට ගුරු මහා අරකයි මේක ඉස්සල්ලා හැමදේම බුදුහාමුදුරන්ගේ. ඒ උපාලි මහරතන් වහන්සේ අපෘතුණයි. ඊට පස්සේ එක එක නැවිල මේ ළඟට කිට්ටු වෙනකොට අපේ කට්ටිය ගෙනම ලියන්න පොළ මාදි. ඉතින් අපි ලකුණානේද ලකුණානන්දට ඔය රාමජනිකා පාලක් ඇලියත් ඇවිල්ගෙන වැඩ කරගෙන ඉන්න රාමජනිකායේ උපාධ්‍යාය තංගුරක් දීලා තියෙනවා සම්මානනික උපාධ්‍යාය. ඉතින් ඒකට ඒ සබහන් උත්සේකම කොහේර කිසිපත් අනුමැති ගන්න ඕනේ. ඉතින් කියලා දුන්නා සභාවෙන් අනුමත කරගන්න පාන්තිද සම්මානීය උපාධියට අනුකම්පාව දෙන්න වාස්තික කවුරුන් පිළිගන්න දැන් කියලා අපි බාර ගන්නවා කියන ලියුමක් කරනවා. එතනද දවස් තුනක් කියන උත්තර ලියනවා. ඒක ලිලා උඹට වේග බලකල මේ තරම් වැරදි දඬුවමක් මට කරන්න මම කරපු වැරද්ද මොකක්ද? මම කවදාවත් අපි වෙන්නේ නැහැ. එතන මම හිතේ ප්‍රසම්මාන බලක්. නැහැ. ඒක කරන්නේ බරපතල වැරදි කරනවා. මේ තරම් බරපතල දනුවන් දෙන්න මම කරපු වැරද්ද මොකද්ද? නමුත් මේක ප්‍රතික්ෂේප කෙරුව සභා ගෞරවයට පුදුමයි. අධ්‍යාපනය කරන රට තීන්දුවක් නේ. ඒ නිසා මේක බාර ගන්නවා ඊට පස්සේ කිසිම උත්සවයකට මම එන්නේ නැහැ කියලා පදනම බාර ගන්න බැහැ. ඊට පස්සේ යොකු මිනිස්සුන්ට උගුර හිර වෙනවා. දැන් මේක දීලක් දැන් මේක වැඩි වැඩක් නැහැ. අරගන්නත් බැහැ. අර ජීවිතේ ප්‍රතික්ෂේප කරන්නේ විපිකන නොවනයි. ඉතින් ලොකුසාරට ඉන්නකම උපාධ්‍යාය කරන. කද්දාවට ඒනම තේන ලියුම් කරන්නේ. වෙනම පෙට්ටි කරා. නැත්නම් දෙන්නේ නැහැ. ඒචා ගිහිය අතහැරියන්න කිව්වා සමාන පොඩේ කට්ට. අය කවුරුන් දෙන්නේ එක්ක. ඒක දැඩි මනසක් ඕනේ මේ අතහැරලා විඥාන සංඥාවට හිත දාන්න. නැත්නම් කීකිය අතහැරීමට ගන්න මේ තීන්දුව ඕගොල්ලන් කියන දෙයක් නෑ නේ. ඕගොල්ලෝ කොහොමද අපට හිතුවක් පැවිදෙන්න බෑනේ. ඕගොල්ලෝ ඉතනද මේ කෙක් ගහින බැඳිලා තියෙන එක. එහෙම බැඳීමක් නෑ. මයිලකින්වත් බැඳිලා නෑ. පේනවනේ මේ ස්ටේජ් එක උඩ දෙන්න තියෙන පඩිය උස. යමාරේ මේක උඩ තමයි. මම මොකක්ද කියලා ඉතින් ඉඳලා කියන ඒකට යන්න ඒ කරන දල තීන්දුව තෙල්ලම ඒක කර තාවකාලික පැවිද්දට ඒ නිසා බයින්න සමාදාට මුලද තියෙන තාවකාලික පැවිද්දට වාචල් කරනවා කියලා පැවිදිලා ආයි පැවිදිලි ඉතින් ඒ නිසා ඒ යන ගමන අභිනිෂ්ක්‍මණය නික්ඛාමිනෝ ගෞතම සාසනයි ගෞතම සාසනයේ ඒ ජීවිත ගත කරන්නේ අපි කැප කරන ප්‍රදේශයේ වැළලුත් අපි හම්බකරපු ලබ්වතු සෑම ප්‍රීවස්තුක්ම කරයිද. ඉතින් ලේසි නෑ ඒකට ඉස්සාදදී මනසක් ඕනේ. ගිහිල් අපව මෙන්න. ඒ තමයි රටබල හම්බුත් කියන්නේ. බලසන්ති ගියේ පුදුමාකාර උපවාසයක් කරා. ආයේ ගන්න දෙමව්පිය පුදුම විදිහට මහන්සිලා. කරගන්න බැරි වුණා. මහත්ලා හිටු නිසා. ඒ නිසා ගියන්ගේ ඇසුරේදී දෙමව්පියන් ඇසුරේදී නෑන්ගේ ඇතුලේ දීපුත ජානන්සේ සඳහන් කර තියෙන හොඳ වැඩ කරන දේවල්. ක්‍රියාත්මක වෙන්නේ මේ ලෝකය හරි කැමැති හොඳට. නමුත් හොඳ වරින් වර වැඩි වෙනවා වරින් වර අඩු වෙනවා ලෝකයේ වුණාට නෙමෙයි කරන්නේ. ලෝකෙත් එක තියෙන ඩිස්ටන්ස් එක දුරස්ත මොනවාට සාධාරණ කරන්නේ. එයා ටිකක් ඈත දෙන්න තමයි හස්තේ කරන්නේ. හැමදාම හොඳ කියනවනේ මිනිස්සු කැමති. මොකක්ද කියනවනේ කැමති. නමුත් එයා විලාකට තමයි කරන්නේ. ඒක පැවිද දැනගන්නේ. නියුත් එක ඇසුර පැවැත්වීම එහෙම නැති වුණොත් මොකද එන ගමන ඒ ගමනට වැඩි වෙන්නේ කිසි. ඒ නිසා නැත්තම් ගැඹුරු ළිඳකට ඉබිලා බලන විදිහට බලන්න කියලා කියනවා. වටේට බැම්මක් නැති ගැඹුරු ළිඳකට ඉබිලා බලන හොඳටම ඒක අල්ලගෙන ඉන්නේ උදේට දානවා. එහෙම නැතු ලෙස්සලා ගියොත් කරන්න දෙයක්. ඒ නිසා ගියත් කැසුර තුන අවධානයකින් කරන්නේ. ඒ සඳහා නික්මීම නික්මෙන් ඉස්සරලා ගුරුවර කල්පනා කරන්න ඕනේ මේක මොකද යන්නේ මේ කිඳර දොරේ කන්න බැලුවට කිඳර ඉන්න වාහනේ දෙමිනුට පන්දලේ වාහනේ මොකද හදලා තියෙන නිසා පන්දලට යනවද එහෙම නැත්තම් ඇත්තටම යනවාද කියන එක ඒක මේ අපි තුන තුනක් දුවන සඳහන් කරන කාය විදේක චිත්ත විදේක උපදිවේක සඳහා මේ අපි කතා කරන්නේ කාය විදේක ලබා ගැනීම විතරයි ඊට පස්සේ ඊට වැඩි කිව්ත් අරමුණක් තියෙන චිත්ත විවේකය ලබා ගන්නකොට ඒත් අපි ඉස්තමයක් කරන්න වෙනවා. ඊට පස්සේ උපදි විවේකයට යනකොට මේ කටයුත්තේදී මේකොට ඉඳගෙන තමයි සිදුවර කල්පනා කරන කණින්ට පෙර සිතා බලන එක තමයි තියෙන්නේ. We have last question from Ravindu in English. Care to answer is about How do you be reborn again? How do you reborn? Now this is a follow uh, uh, question is, how to? Yeah, the question has to be really corrected. I think he's asking, how does one be born again his question is, how do you be reborn again? again? Which is grammatically. Are you sure you are, you will be reborn? So then uh, you have to raise the question accordingly because no one is sure about. Only 0.3% or 0.4% of the population believe. Balanced population, 99% never believe. You know, we are not proving. But one thing I can tell you. Tonight when you are go to sleep, go to sleep mindfully. And tomorrow morning you can understand, am I the same person sleep or am I a new person awake next day? Do you think the same person or the new person? The new person. So, if a new person, how do you remember your mother and father? How do remember your usual meal. How do remember this morning and yesterday night. So likewise, don't worry about the death. Just see the list asleep. And see the end of the embrace or end of the outbreak. And see before the next impact happens. Are you the same person ending of the new breath in, uh, breath and starting the new breath, or you are a new person? I am the same person. Pardon me? Uh, the same yeah. If it is same person, this question is answered. How will it that? The same person sleeping, going to get up morning, tomorrow, same person. If they say, no, no, I am a new person, still you have a chance to say But you see, day by day, you are growing. But you consider your teeth exactly the same person. So it's a permanent or impermanent. It is permanent. Your face cannot be changed by 10 years time. Your photo must be the same. Not change. So therefore, how to accommodate the changing nature and of permanent nature. So this ambiguity, everyone is suffering. Everyone is suffering. So therefore some, some teacher says you are reborn, others says no. After the death, no, nothing happens as to air, soil to soil, free. So you can be either. That's no hard and fast rule within the other rebirth. And uh, the Panaka Sutta, it's a long sutta in Majjhima Nikaya. It Buddha directly tackling this question. Some people believe, some people do not believe. When Buddha says don't, don't really believe it, he says how to verify it. Not going against the rebirth, not going against the no rebirth. How can you verify it? and that is the way Apanaka Pratipada, that means non-coercive principle. Don't get, don't get react the birth or rebirth, no rebirth or rebirth, and then experience your life, then you can understand it's a big question for human, humankind. But for animals, no problem. They are not thinking. No question, no answer. පාඨය නම් මනියසෝ නැති අන්‍යෝ පාඨේ ඒ පාඨේ කියන්නේ that is the principle uh, Nagasena is given not the Buddha that question this kind of uh, question Buddha never committed other monks they get committed and say nata anyo nata so it is not in sutta it is meaning the kind so it is not been highly quoted but uh, the it is kind of a rhetoric, it is kind of a uh, but it's not addressing the question. So with the, with the fact of change, with the fact of change, the successful investor but not another one. But it is negative. Negative. The change is there. No. Not unknown. Not unknown means it's Yeah, so this is rhetoric. This is to verbally, the psychological uh, um, uh, articulation. Buddha never accepted Atma Pieno name. He says, try to get rid of the suffering. If you are going to say something, it will be a formula. That formula means permanent. There is no such formula you can produce in this changing world. So, Uh, when you come to the commentary, we have now fixed formula. That's the way our living Dhamma got paralyzed. When you are practicing, all things you find in these can be challenged. Any, any concept Buddha expressed in one place, he himself denied another place. It is called ambiguity in Dhamma. So when you go deep and deep and deep, very difficult to understand what is the real crux of the teaching of the Buddha. And all the Suddha fellows got really upset. Suddha fellows got translating the whole Tripitaka into Pali text society, each day is telling, I can't reduce the Buddha's teaching into a nutshell. How one place he accepts, other place he denies. This is the living Dhamma. So you have to live up to it. then only you can say. So if someone says, this is it, and no other thing, Buddha says that the worst thing you have to do. Idameva satya mogamanya. Buddha says, don't live with such a person. These are utterly the stereotype. You must be drawn to the high degree of flexibility. It's, uh, and flexibility with living. That is what uh, the apannaka patipada. Apannaka patipada means uh, you are non-reaction. You are not this thing that. You are living with this. And then ultimately you find life is a thing you can write. Anything you write, or anything written is dead. So therefore, any writing, holy books, all dead and gone. Dhamma is dead and they are living. Some criterions are there. වලට ඒකට කියන්නේ ප්‍රධාන හතර හතර ගුණ ප්‍රධාන no that is no only no and your interpretation is not my interpretation that is the responsibility of Buddha you have your right to interpret and live up to that and I am witnessing Vattompa Sutra, the Stamba is one of the Upaklesha, no? It's a it's a wide uh, uh, wide version of somewhere. Yeah. uh, Upaklesha. It's called innovation. Very nicely Buddha says, Anso Pahatayata. Nere Niriti Sarambo De Niriti. Saranda means uh, ඒකත් ලයි අය කරන්නේ මේක very very interesting. If you take a metal vessel like a bowl, if you hit it, then you bomb. It gives a nice melody. If the bomb is broken, melody comes out. So therefore, the person with saranga is like a bomb. If you hit him, he will come with argument and keep oh, fighting, fighting, fighting. If the brain is broken, you hit it no sound. So Buddha is asking us to restrain yourself like a broken vessel, uh, broken vessel, broken little vessel. Even someone come and argue, don't argue with you. So by arguing, you will no, no, nothing. There's no fucking argument. Buddha never, you know, that is the crux of the Madhupindika Sutra. I leave you and teach something, never get entangled with fighting with people in That is my duty. What an understand. Because everyone needs up to army, to commitment. So this is the kind of a teaching. Never get entangled with argumenting. So there is no hard and fast rule. So everything is changing. So that is what the living Dhamma. anything written did that go on. That is why the Taoism it says, whatever the thing you can express, it will never become eternal Expressive, ex, thing expressive means let that go. The reality you never can express this. So that the, by literature, by, by heart and learning, you become more and more adamant. You become more and more uh, incurable. So that during the time of the Buddha, there is no such literal people when get to think that, if we, if we have to live again after 1000 years, we can see so much of critical, so much of proliferation of things. Extend this in like a people, because people are happy with this theoretical proliferation than one's own application. But still, I am telling still, if you know the art, amidst of this jungle of this argumenting and finding, you can cross let like a deep See now, today we are on that. Okay, there's no any other questions, we can go degree can develop possibility. Mic එක දෙන්න. හාමුදුරනේ දැන් අපේ හුඟක් ධර්ම දේශනාවලදී අහනවා වචනයක් විපල්ලාසය කියලා. ඒක තේරුම් මොකක්ද? විපිරියාස කියලා කියන්නේ මේ විපිරියාස කරන්නේ කියලා කියන්නේ දැන් තියෙන දේ වෙන විදිහකට පේනවා. සංඥා විපදාද හතරක් තියෙනවා. නිත්‍ය සුඛ සුභ ආත්මිකයන් පවතින අනිත්‍ය දේ අපි සංඥාවක් ගන්නවා නිත්‍යයි කියලා. මගේ අම්මා නිත්‍යයි, මගේ පොතේ නිත්‍යයි, මගේ බැංක් account එක නිත්‍යයි. මගේ නිත්‍ය දේ පොළමේ. දැන් අපි නිත්‍ය. මේක එකක්වත් එහෙම අපිට හොස්තන්නේ ඒවා නිත්‍යයි. ඉතින් මේ අනිත්‍ය දේ නිත්‍යයි කියාගත්ත ගමන් වෙනස් වෙන හැම කෙනාටම ඉදිරියක් වෙනවා. නිත්‍ය කියලා හිතාගත්තම මේ නිත්‍ය දේපල කවුද ගත්තයි කියලා හිතනවා. මගේ නොවන නිත්‍ය දේපල කවුද ගත්ත ප්‍රශ්නේ නැහැ. මම නිත්‍යයි කියපු එක මගේ දේගොන කීපෙක් කවුද ගත්ත කියලා වහ කන්න පුළුවන්. නිත්‍ය සුඛයි කියලා අරගන්නවා මේ ජී ජීවිතේ දුකයි සංදි දුකයි දිවිලක දුකයි අරමුණ එක ගොඩක් තියෙනවා. බදාගන්නේ කියන්නේ ඒක දුකයි කියලා හිතනවා. ඒ නිසා බදාගත්තට පස්සේ දුකයි කියලා ඒක කක්ක වෙනකොට. එතන නිත්‍ය සුඛ සුබ මේ ලෝකයේ හැම වෙලාවම මහත් දූතේ සාහන සුබ ලක්ෂණ. මොකක්වත් ගන්න දෙයක් නැහැ. බුදුදහම කියනවා මේ ලෝකේ පිහිටලා තියෙන දුකකට. ඒක මේක සුබයක් මේකදී. ඉත් එකක් අද මේකනේ අපි මේ ගැහණි විදියට ලක් කරන්නේ. මේ ගැහණි කොට ලක් කරන්නේ කිසියක් අසුබ නැති අපි ඒක සුබේට. මනාපෝදයක් සාධනය කරගන්න. ඒ නිසා මේක නිසා මේ අතර දීලා හැම කෙනාම පැලහෙනවා නේද? ඉතිරියාස කියලා සිංහලෙන් කියන්නේ විපල්ලාස කියලා. සම්මත භාෂාවෙන් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා සම්පේ පුදු ජන උම්මත්තකයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා මේ ඒක නම් බුද්ධ වචනයක් නෙවෙයි කොහින්ද උගත් එක. පිටිට කියන්නේ නෑ. ඒක සත්‍යයක් කරගත්තේ නම් මේ මොනන්නේ මේ කල්පනා තියෙන සාමාන්‍ය කල්පනා කියන හැම කෙනාටම පිස්සු. අනුමතර. ඔය ලුනටික් කියලා කියන්නේ අනුමෝම කාලේ පිස්සුවද නේද? ඒක ඔක්කොටම තියෙනවා. ඉතින් තමයි අහන්න දෙයක් නැහැ. ඒක කිව්වහම ටිකක් අත්‍යත්‍යයක්. කිසි කෙනෙක් නැති ලෝකෙ. කිසි කෙනෙක් ඉන්න ලෝකෙ පේනවා. ඔච්චර සම්බුරක් ඇතුළත දුතු අනු දෙයක්. මොකද හේතුව මේ විපල්ලාසයි. ඒ නිසා පොඩි දරුවන්ට විපල්ලාස ගන්නත් ඔක්කොම අම්මයි තාත්තයි. පන්තිකම්ම වල උගන්වන හරියක් එකලා. සංකල්පල කරන ශෝකයල කරන උගන්වන මුත්‍යස්ම උකලා. එන්න අපිට කියන්නේ උගන්න ගන්න නැතුව උගන්න නැතුව ඉන්න කියලා. අන්ති දරුවන් කියන්න ඕන උදන ගන්න දේ කවදාකවත් ඔබට සුබ සිද්ධියක් එන්නේ. ඒක හොඳට ඒක පැහැදිලිවම කියේ. මොකද මම ඉගෙන ගත්තා පස්චාත්පාදේ වටේ නිකම්මට හැමදාම අධ්‍යාපනයේ දෙන්නේ මහා සහකයක්. මන්තික ගමනේ ඉන්නකොට මට ඒ ගුරු රැකෙන්නට විරුද්ධවමයි කතා කරන්නේ. ඒක උගන්වන කිසිම අදාළ නැති දෙයක්. අපිට කිසිම අදාළක්. මේක දෙන්නේ කොයි පවුලක. ඉස්කෝලේ ගියාට පස්සේ උගන්වපු දෙයින් හදිස් පහක් අපමට අපච්චිට වැඩක්. ඉතින් අපමාගේ මහතුලා වැඩ කරනවා ඔය උගන්වන එකෙන් කොහොමද මෙතන මහන්සියෙන්න බෑ. ඉතින් ලක්කොට මෙත්තක් කරක් අක්කක් හැමෝම ඒක පුතක් කරන්නේ. මට ඕන උඩ ටෙස්ට් එක කරන්න කියලා මට උගන්වනවා. අනිත් භෞතික විද්‍යාවන්තයේදී කියන උපකරණ අරගෙන දැන් කෝපිකින් කරන්ට් එක අරගෙන ඒක හයි වෝල්ටේජ් එකට දාලා නියොන් බල්බයක් අත්තු කරලා පෙන්වෙයිද දවසෙම එකයි පාඩ. ඒකත් කොහොම කරා තියාගෙන ඉතින් භෞතික විද්‍යාවට හොඳ ඉත මට නිකන් අයියෝ ඕකද කිව්වා. මම අල්ලගත්තා බව. ඇද්දගෙන ගිහලා ඉලියක් දාගන්නවා. ඔක්කොම hina වෙනවා. ඒක උඹට ඔය උත්තර ලැබ වලට යන්න ඕනේ මේ වෝල්ටේජ් එක වැඩි කරගන්න කොහොමද? නියොන් බල්බ් එකක් පස්සෙන් යන්නේ. මදේ මේ කොහොමද දෙන්නේ? නිසා මට මේ ඉගෙන ගන්න අයිඩියක් වීඩියෝවල දැක්කේ. ගෙනීම කියන එක වීඩියෝවල දැක්කේ. ඔබ අපේ ගෙදරේ මම කවුරුහක් අද ඉගෙන ගත්තත් නැහැ. මම ඔක්කොම වැඩි දැක්කා ඒගොල්ලෝ ඉස්කෝලෙන් කෙල්ලෙක්ම වෙන මොළනිකම ලව් කරනවා බාගින්නවා. ඉතින් ඒ නිසා අන්තිකාවල උගන්වන දෙයට මම කෙලින්ම කතා කරගන්නවා. අපේ අපිට ඇග්‍රිකල්චර් ඉංජිනේරින් වලට ආව ප්‍රවෘත්ති ලක්ෂණ තමයි. ඉතින් NIE එකේ සභාපති. ඉතින් ඒකේ උතම මන්ට ප්‍රොෆෙසර් ලංකාවේ අධ්‍යාපනයේ කෑමට වල කියන්නේ. අත්තු ස්වාමීන් වහන්සේ අපිට අපේ අතිවරයන් වෙන්න ඕන දෙවියෝ උනේ නැහැ ඒක අපි පයිලට් සිස්ටම් දැන්නේ අපි සයිනික් එක අපි යන ජපන් සිස්ටම් දැන්නේ එකක්වත් තර කරන්න පුළුවන් තාම පැහැදිලිවම දාස්කුන් ප්‍රතිග්‍රහය කියුවා අධ්‍යාපන මෙතුම අධ්‍යාපන ක්‍රමයේ යන්න බෑ ඉතින් අදාළතා ගන්න විපල්ලාසෝගයක් උගන්න වෙනද වෙස්ට් එකට ඕන විදිහට අපේ ළමයි හද අද කරන්නේ එහෙන් මුත්තන දක්ෂ පොල්ලෝ කෙල්ලතුගේ ડોක්ටර් කරනවා නලවක් හරි දාලා බුදු යවන විතරයි. උන් දන්නා කරන්නේ බොරු දෙයක්. කියන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ ස්වභාවය කියලා කොට ගොම්බක ධර්ම දෙදෙනෙන් විස්තර කරනවා. එක පේජයක් කියවන්න බෑ. මොකද 10 15ක් කෝඩ් කරලා. නීති කියන්නේ බැංකුවනේ වෛද්‍ය ශාස්ත්‍රයේ උගලාගන්නේ මීඩියා එකේ. ඉස්සෙදීම කරන්නේ. කණින්සක ගැමි ආත්‍යාකරය ඉපදින අපි මේ සුද්ධක් වන විදිහට ස්ට්‍රීම්ලයින් කරන්න හැටි අවුරුදු 20කට කලින් plan කරා. මුන් දැනටම ඊගා අවුරුදු 20කට වෙන තියෙන මොහොතල් ටික ඔක්කොම හදලා ඉවරයි. දැන් මේ තරග කියලා අර්ග ටිකක් දාන. දැන් මොනවද හදලා ඉවරයි. ආයුධ ටික හදලා ඉවරයි. ඉතින් මේ ඉස්සරහට ඉන්න අපේ ලොකු නිෂ්පාදනයක් කරනවා. විපස්සනාස තියෙන මොකද ඒක සම්මා දිට්ඨිය කියන මේ රටේ කියන්නේ මිත්‍යාදී කියන එක අනිවාර්ය මිත්‍යා සංකල්ප දෙක. මිත්‍යා සංකල්ප වුණා නම් අනිවාර්ය මිත්‍යා වාචා මිත්‍යා කම්මත මිත්‍යා ආදී වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ රටවල මිනිස්සු ඉගෙන ගන්න නේද? රටේ ඊට පහක්වත් දාන්නේ අධ්‍යාපනයට. එන්නේ අඩු කරන ඔක්කොම හරියට කරන්නේ. අපේ කට්ටිය ඉගෙන ගන්න හදිස්සියක්. පරිදිනේ අපිට ඒක අපේ විශ්ව පොදු කායන වචන සංගතන් තේරෙන්නේ නමුත් ඒකල්ලාදීදී බලනකොට අද මේ මීඩියා එක අහරන මිනිස්සුන්ගේ ඔළුව ක්‍රේල් කරන හැටි බැලුවොත් ඇඩ්වර්ටයිස්මන්ට් හිට්ලර් කරපු දේ තමයි ඔබේ වයිට් එකේ මේ ආයුර්වේදයේ හරියට නෑ යා කිව්වේ first do no harm ආයුර්වේදයේ සංගීත ඉස්සලම කිව්වේ ඕත් එක first do no harm සංස්වාගතා කරන. අද වෛද්‍ය විද්‍යාවේ තර මනුස්සයෙක් හානි කරන වෙන මොනම විද්‍යාවක් තියෙනවද කියන පරිශීලනය පෙරුණ තියෙන ආහාරය යෝදන් ඉන්නේ දෙන්න පටන් ගත්ත අපේ යුගයේ මුදා. අපිට ඕනේ ඉන්ෆෝමේෂන් එකක් ගන්න පුළුවන්. ඒකන බැලුවොත් එහෙම මේ මේක කොහොමද බ්‍රේන් වොෂ් කරන්නේ සතිය නැති වෙන්නේ. සතිය තියෙන වර්තමාන මොහොතේ ඉන්නකොට කවුරුත් කියන්නේ නැහැ. මගේ වර්තමාන මොහොතේ සාකච්ඡාවක් අපේ උන්නට බුදු දාන්න බෑ. ඊපස්සේ දැන්නත් තේරෙනවා මේ සතිය කරන විතරපත් වේ මේ ගණ්ඨාතනයේ සුභ සිද්ධියට මට දෙන්නේ නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් කරපොයි. ඉතින් මේ වෙනකොට අවුරුදු 13 14 ළමෙක් ගැන හිතන්න මොකතරම් සාධාරණද වෙන්නේ කියලා නෝම් එකක් නෑ. අම්මලා දාතලා දෙන්නේ නැහැ. අම්මලා දාතලා කියන්නේ දොස්තර කෙනෙක් කියලා. ඉංජිනේරු කෙනෙක් කියලා. අරක මෙයන් මේක ගන් කියලා අකුරුපත් වල විභාගේ පතර ගිනි කියලා ආරිනවා. උද කියලා ඩෝං ගාපුවාම තෑලි කොහෙද හොයන්නේ? මම කියනවා මේ තරම් විශේෂණයක් ඉක්මනලා අදක් පිටිය අදක් තියෙද්දි හරි ධර්මයේ කියලා දෙනවනම් සැහැණ ගන්න කොට එනවා. ඒකද මේ බුදුජානනාථේ කියපේක මේ ඔක්කොම විපල්ලාක නෙමෙයි ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි ගලක් වගේ වකුගඩාවු ගලක් වගේ ඉඳලා රහිනවනේ. මේක කියලා දෙන්නේ නැති මේකයි මිනිස්සුන්ට යහගන්න තක්ක කියලා තියෙනවා. අපි මේකට විරුද්ධ වෙන්න සංකල්ප. දෙන්න අපිට විකල්පයක් නැහැ. අපිට කියදැයි ඇත්තට පිළ බලපං. මෙන්න මේ දෘෂ්ටි කෝණයෙන් බලපං. සානුකම්පන තේරුම් ගන්න ගන්නේ බුදුන් දවස බුදා සාහිත්‍ය විතර සියල්ල දැන්ලා කියපු දේ මම හරපුවා. කොයි දැන්ද? නිය තහවරක් දැන් නේද? අනුකම්පාවට උපදෙවි. ඒ නිසා අද මේ රටවල ඉන්නවා බාහ වැඩි මේක අදිනව දැක්කේ. ඒකත් ඇත්තට තියෙනවා වචන කොන්චස් කොන්චස් මොන්නේ කියලා කියන්නේ සංවිධානනකව සංවිධානාත්මකව මානාට විරුද්ධව මේ සියලු සංවිධාන කටයුතු කරද්දී අපිට වළක්වන්න බෑ. අපි ඒක තැනක දෙකට මුකුත් කරන්න තියෙන එක. සත්‍යමත්. ඒකට අපි ඔක්කොටම උත්තරේ. දෙන්නේ අනිත්. ඊටම මන්ත්‍රියන්ට පිළිසන සතිමත් වෙන හැම චිත්තක්ෂණයකම අපි ලෝක සාමයට අපි පොඩි ක්‍රම හදවන්න. පරිසර දූෂණයට විරුද්ධ පොඩි සම්මාදමක්. චිත්ත දූෂණයට විරුද්ධ පොඩි සම්මාදමක්. ඒ අපි කිව්වොත් වැඩ වැඩි අරක නිසා මේක නිසා මට සතුටුමත් වෙන්න බෑ කියලා. ඒක ඉතින් අමතක ගන්න දෙපැයි. ඒකලා අවුල් දෙපැයි. ඉතින් පුළුවන් තරම් මේ ගුරුවරයා බණ්ඩිතාට කියනවා මේ මම දැන් මෙතන කියන එක නෑ කියන කාටවත් නැහැ. දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මහරයට කරන්න බෑනේ. මම දැන් මෙතන වෙන කරන හැම එකක්ම මම අතාරනවා. ඒක බොරු කරන්න පුළුවන් කාටද? මේක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. පුළුවන් නම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ධර්ම සත්‍ය ජීවත් වෙන්න. ඒකකට ඒක සෙන්දර ගන්න මේක වැරදි ඇති කියලා. මොකද අපිට හරියට හරියට මධ්‍යස්ථ ලක්ෂණයක් තියෙන ලක්ෂණ. ඉතින් රෙවරන්ස් පොයින්ට් එකක් තියෙනවා. අපිට පිවටල් පොයින්ට් එකක් තියෙනවා. ඉතින් ඒක නැත්තම් ඉතින් උදේට සුත්තර උත්සාහ කරා. අපි ඉන්නේම විශ්වයිත් විපල්ලාස ලෝකේම විපල්ලාසේ නොමක වෙනවා. සත්‍ය විකෘතිය. මොනනම් මේකට සත්‍ය ප්‍රකෘතිය කියලා. විපල්ලාසේ තියෙන විපර්යාසය තේරෙන්න පටන් ගන්නවා. ඒක දහසෙන් උඩ දෙන්න බෑ. සත්‍යයට පව් කියලා හිතනවා. වැඩිවීමත් එක්ක ගමන් කරනවා මේකට මොකද වෙන්නේ සත්‍යයක්. මේකක පරිණතපත් වෙන පිළිගැනීමකට මොකද වෙන්නේ සත්‍යයක්. මේ වගේ පරිසරයක හැදෙනවා. අර නෝ ලිමිට්ස් නේ. ඊට පස්සේ අදල් කරන්නේ මේ රටේ මිනිස්සු. මේ රටේ සමාජයේ අය කොමුණක් දෙන්නේ ආදත් අපි ගෙදර කොච්චර වෙලාවක් ඉන්නේ එළම මේකට ඇදෙන්නේ කොහොමද? ඒකෝට ඒ ළමයි දැන මේ අත්තල ෂොක් එකට දෙමාපියන්ගේ දසමස්ථානයකට උදව්වක් තියෙනවා. ඒක දෙමාපියන් බයිනයි මත. මොන පිස්සු එක්කින් ඉස්සෙල්ලා මේ චන්ද කියන චන්දරන් කියන පස්සේ ළමිට මකච්චාවක් තියෙනවා. පැටිතිය තමයි වටේ මේගොල්ලම යාවා. ඒකත් කතා කරා. දැන් අපද මේ සාකච්ඡා බව සංවිධානය කරලා වැඩි. ඉතින් ඒක මුල්ලම සංවිධානය කරපෙකුත් නැහැ. ඒක කතා කරන්නේ නැහැ. ඉතින් අපි වැඩි කිව්ව මොකද්ද මේ කරන එක? වැඩි තාත්තා කෙනෙක් කතා කරනවා මේ ස්වාමීන් වහන්සේ මේ ළමයට කතා කරනකොට තමයි කතා වහන ওই පොඩ්ඩක් හරි ගන්න. පොඩ්ඩක් කතා කරනවා. කරගන්න. ඉතින් ඊය එතන මදාවේ මිනිහ කියලා උගේ ලොකු වැඩිය පැත්තේ ඉතිරෙලි. මම කවුරු උඹ කතා කරන්නේ. ඉතින්දගේ ස්වාමීන් වහන්සේ අපේ දින අපි මොනවද දෙයින් සතුටු කරන්න බැරි જાතියක්. ඒගොල්ලෝ දන්නේ අපි ඉස්කෝලේ ගියහම මොනතරම් ෂොක් එකකටද වැටෙන්නේ. අපි ගෙදර වම්මද බෞද්ධ සංස්කෘතිය උගන්වනවා. එහෙනම් මොකටද අපි මේ රටේ ගිනාගේ? ඉතින් අපි අදහස් අතහැරලා දෙන්නේ. මේක අපේ දක්ව කරන්න බැරි જાත්‍යක්. ඉතින් ඒක නිසා අපි ඉන්නේ පුදුමාකාර අසම තැනක. ඒ මොනවද අපිට දෙකට දැන් දෙන්නේ? මේ ළමයි ඉඳන් උඹලා දෙනවා ඒකට සහනලියක් මේ ළමයිට ගොඩ එන තැන. ඉතින් උඹලා කියලා ප්‍රෙෂරයිස් කරනවා. පියර් ගෲප් එකේ එහෙම ප්‍රෙෂරයිස් කරනවා. පියර් ගෲප් එක කියන කැරේ මේ මේ ටික කියන තමයි කක්ටි දෙන්නේ. ඉතින් ළමයිට අහනවා. ඒක දෙමාපියන් කියන අනේ අපේ අම්මලා තාත්තලා මෙහෙම නැහැ. අපි දැන් මෙතන දැන් දරුවෝ මේ ඉතින් මේ ෂොක් එක දැන් මොනව කරන්නේ? ඊළඟට මම කියුවා මේ ළමයි අතර මම හිතේ 50 කට අතර මම මම කොහොමද හරියට කියේ. මම මේ ළමයි එක්කෙනෙක්වත් සුදුවලා හොයලා තියෙනවා. මම එක්කෙනෙක්වත් දීදින සාකන කියන්නේ. ඔබ ඒකෙන් කරපිටේ. එතන සතුට වෙනකොට කවදාකවත් සතුට වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ලකුණු හමුව අටලත්තත් අපි දෙමාපිය සතුට වෙන්නේ නැත්නම් ඇයි මේ තුන් දෙක ගත්තේ නැත්තේ කියලා ඒ දෙමාපිය කිච්චෙද ගන්න බැරි වෙච්චි දැන් අපි දීලා තියෙන නෝම් එකයි දෙලෙස් එකයි ගත්තාම ළමයි ඒ නිසා ලංකාවේ දෙකක් ලංකාවේ කොම්බර ගියාට පස්සේ පොල්ලම යාළුවගෙන දෙමාපිය නැටන් නැතිල බලපුවාම පොඩි කාලේ අපිට ක්ලික් කරලා දාගන්න බැරි වෙච්ච නිසා පොඩි කාලේ ක්ලික් කරගන්න. කන්දෝ කියන විපල්ලාදයක්. කියන්නේ මම විතරයි බැඳිලස්සේ මගේ පවුලේ තව සඳනෙක් ඇඳලා ඉන්නවා. උන්ගේ දරුවෝ දිහා බලනකොට මට පේනවා අම්මයි අප්පච්චි උගන්නත දේරු මේ කරන්නේ. දැන් උන්ගේ දරුවෝ එක්කද? එක ජීවිතයක සඳහා අපි දක්න විපල්ලාද. කොහොමද සාහන්දියත් වෙන්නේ? සම්පූර්ණ නැති ඉතින් අර පිළිගන්න පුදුම සම්පූර්ණ ජීවිතයක් ගත කරනවා. අර පිළිගන්න දා. මුංගේ මුතුම පෙරේදී. ඒ කියන්නේ උපභෝගී ජීවිත ගත කරනවා. මොන දෙයක් නැහැ. ඉතින් මේකට උත්තරේකුත් නැහැ. මොකද මම දෙන උත්තරේ ඒගොල්ලෝ පාර ගන්න ඒගොල්ලෝ ගන්න ඒක ඒ අමුද පැවිදිලා හරි යනකොට කියන දේ වැඩන්නේ. මෙහෙර දෙන්න බෞද්ධ ආර්ථික විද්‍යාව ගන්න. බෞද්ධ දේශපාලන විද්‍යාව ගන්න. බෞද්ධ සමාජයේ කියව ගන්නන්න මොකද රූපාන්තික එක වැඩන්නේ අපිට කරා. බෞද්ධයටනේ. ඉතින් ඉන්න මරණේ කතා කරන්නේ දැන් පිටි පැත්තකට ගන්නෙම නෑ වගේ එකක්. ආදීන ලක්ෂණයි. ඔයගොල්ලෝ ඔයගොල්ලෝ ඔයගොල්ලෝ තේලිතාම බැලුවට ඔයගොල්ලෝ පිට්ටම් බැලුවට මම එකක්වත් බලන්නේ නෑ. මට ඔයගොල්ලන්ට වැඩි හොඳට පේනවා මේ විපල්ලාසෙ. ඒකමයි මම මේ කාටේ. අවුරුද්දකට රැකලා ස්පයි කරනවා. මේක වෙන දේවල් ඔක්කොම හදන්නේ ලංකාවේ කියලා. ඔයදී මට ඔය channel එකකින් තොරතුරු මම ගෙන්න ගන්නවා. ඒක ලියලම තියෙනවා CNN එකේ නෑ Fox News එකේ නෑ මෙන්න බලන්න. ඒකවල තියෙන දේ දන්නයිද බලන්නට හරියට. ඒක මලෝ කරගන්න බැරුව අපේ දේශපාලනඥයෝ අන්න අපිට ඇමරිකාව කරගන්න පුළුවන් නම් කරින්දක්කෝ කරගන්න පුළුවන් නම් මේ ඉන්දුනීසියාව කරගන්න පුළුවන් නම් මේ කියන බැරෙන්න හදනවා. ඔබ කරගත්ත දවසේ ඔය 32ක් ඇහිද? යවිවරන්නේ ඔක්කොම වෙන මොනක්වත් නැතුව සතිය මේ වැඩේ කරන්න පුළුවන් නම් ඉපල්ලාකට කපන්න පුළුවන් සතුට වෙන්න පුළුවන් පිළිචිතට තැදෙන්න පුළුවන් හේතුවක් නැත් නෑ පුළුවන් කරන් එක දෙන්න හදනවා ඒකටත් එච්චරම කැමති නෑ මොකද ඒක මේ නිකන් නෙදේ සතිය දුන්න ගන්නේ කවුරක්වත් මොකද නිකන් දෙන්නේ මිනිස්සු උච්චේත වැඩක් කරන්න පුළුවන් කියලා එච්චර කරන නිසා සැක කරනට විපල්ලාස නැතිකම සත්‍ය විපල්ලාස නැතිකම සත්‍ය ඇට්‍රැක්ටිව් එක නැතිලා. ඒක දැනගෙන අපි ඇත්තට කරපාසු. ඒත් අපිට ඉච්චර ප්‍රශ්න නැහැ කවුරුත් තේරෙවිලා මල් මල නොබෙන්න පාට කරකට නොදෙන්න අපිට ප්‍රශ්න නැහැ. අපි දන්නවා දරුවචනන්සේ මුලින්ම දෙයක් කිව්වේ ඉන්දියාවේ අවුරුදු 45 තුළ ඉන්දියාවේ ජනතාව අර වගේ පිටු නැත්නම් යුගයක සත්‍යස්තුරු වෙනම පඳුරු බඳගෙන වරද්දන විද්‍යාවට දෙලින්ම ඉස්සරහට ගිය ගමන. නිසා ඒකේ ලක්ෂණම දේ විකල්ලාට බෑ විකල්ලාට පැත්තමද අපේ සිංහල වචනේ අනිත්‍යයි කියන්නේ. විකල්ලාට නැතිකමට අපේ සිංහල වචනේ නිර්පයාජයි කියන්නේ. නිර්පයාජ වෙන්න කාටවත් උගන්වන්න ඕනේ. ඒකම තේන්නේ ජම්මලක්. ඒක පුළුවන් තරම් පිටින් අයින් වෙලා. ඉංග්‍රීසි චිත්තක්ෂණේ බලන්න මට මම විරුද්ධ වෙන්නේ. මට මම අහිංසක වෙන්න එතකොට එතනම සෝදිති එතන විපල්ලාක දැන් නැත්තම් කී දැන් විපල්ලාක කරන රූප ලහවන්නේ අනිත් ලෝකෙ අර ගාමන්ට කොමෙන්ට් කරන්නේ සාමසිටිකල ඉන්නවා ඒක විතර මහානක දෙයක් ඇත්තේ නෑ ඒ තරම්ම විපල්ලාකට මුස්කන්නේ නැතෙන අපන්නේ ඉන්නේ කුඩිල හතරෙන් පස්සේ අපි ඊට පස්සේ මේ බණ කියනවා මොකද ටයිම් ටේබල් ගියේ කරන්නේ මොකද කරන්නේ